එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා සිත සහ සිහිය දෙකක්ද ඔව් සිත කියන්නේ ප්‍රධාන ප්‍රවාහය සිහිය කියලා කියන්නේ එහි පවතින එක්තරා ගුණය චිත්තචෛසික කියලා දෙකක් තියෙනවානේ චිත්ත කියලා කියන්නේ ප්‍රධාන ප්‍රවාහය එතකොට චෛතසික කියලා කියන්නේ එහි ගුණාංග එතකොට සතිය කියලා කියන්නේ එක්තරා චෛතසිකයක්